උස්මන් ආණ්ඩුව ඉන්දිය රජයත් එක්ක සාකච්ඡා කළ කිසියම් තැනකට එනවයි කියන මතේ මාධ්‍ය හරහා ගියත් ඒ පැවතිච්ච සාකච්ඡා සම්බන්ධව දීවර ප්‍රජාව හරි විදියට දැනුවත් කිරීමක් නැහැ. අවසාන පිළිතුර එය මගින් නතර කරගෙන ඉන්න එකක් තමයි ආණ්ඩුව සිද්ධ කළ තියෙන. ඒ කියන්නේ එහෙනම් සාකච්ඡා සම්බන්ධව අපිට විශ්වාසයක් නැහැ. ඉස්පත් වත්මන් ආණ්ඩුව කිව්ව යුරෝපා සංගමයත් සමග සාකච්ඡා කළ කිසියම් ආකාරයක සහනදායී තැනකට ගේනවා කියලා. හැබැයි එහි අවසාන ප්‍රතිඵලය හෝ ඒද මේ දක්වා ගමන් කරපු දුර ඒකේදී අනුගමනය කරු ප්‍රියවල එතනින් ලැබුණු ප්‍රතිචාර කුමාත්තු කියන එකවත් දියර ප්‍රජාවත් මේ රටේ ජනතාවත් තාම ආණ්ඩුවෙන් දැනුවත් කළ නැහැ.